අභිධර්ම මාතෘකාව කියලා එකක් තිබෙනවා. ඒ අභිධර්ම මාතෘකාව ඉගෙන ගන්නවා අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගත්තට පස්සේ. ඒ අභිධර්ම මාතෘකාවෙහි තිබෙන්නේ කුසල ත්‍රිකය කියන ත්‍රික මාත්‍රිකා 22ක් තිබෙනවා. පද වශයෙන් කියනවා 66ක්. දුක මාත්‍රිකා පිළිනවා ප්‍රත්‍යයක්. අන්නේ මේ මාත්‍රිකාවල දැක්වෙන ඒ මේ මාත්‍රිකාවකට කියවෙන පරමාර්ථ ධර්ම උදුරා දැක්වීමක් කරන්නට පිළිවෙල. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියන ඒ ත්‍රිකේණුයි පටන් ගන්නවා. එවිට මේ ත්‍රිකේත ස්වરૂප කියන්නට ඕන. ඒක කටපාඩම් කරගෙන පාඩමක් හැටියට කියන දෙයක් නෙවෙයි. ඒ ස්වરૂප දැනගෙන ඒ දැනගත්ත ස්වરૂප උදුරා දැක්වීමයි කරන්නේ. ඒක කටපාඩමක් කිරීමක් නෙවෙයි. කුසල ධම්මා කියන්නේ කුසල ධර්මයෝ. ඒ කුසල කියන වචනය එතන තෝරන්නේ කොටින් නිර්වද්‍ය වූද, සැප විපාක ගෙන දෙන්නා වූද, ධම්මා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ සම්පි කියන වචනය අධ්‍යාහාර කරනවා සම්පි විද්‍යමාන වෙති. ඒ කුසල පදයේ පිළිබඳව ඒ විග්‍රහය ඒ කුසල පදයේ ඒ විදිහටයි ඒ විග්‍රහකට දක්වන්නේ නිර්වද්‍ය වූද සැප විපාක ගෙන දෙන්නා වූද සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ ඇත්තාහ ඊළඟට ඒවා මොනවද කියලා පෙන්වනවා. ඒවාට කියනවා වචන දෙකක් පාවිච්චි කරනවා. එක වචනයක් තමයි ඒවා පිළිබඳව කියන්නේ ස්වરૂපාර්ථ කියලා. ස්වરૂපාර්ථ. තව වචනයක් තිබෙනවා අභිධේයාර්ථ කියලා. ඒ ස්වરૂපාර්ථ හෝ අභිධේයාර්ථ වශයෙන් දක්වන්නේ මේ කුසල ධර්ම කියන්නේ මොනවද කියන්නේ? ඉතින් ඒ ළඟට ඒ ස්වરૂප දැක්වීම වශයෙන් ඒ ඒ කුසල කුසල ධර්මායන ප්‍රථම පදයාගේ අභිධර්යාර්ථය නම් එහෙම නැත්නම් ස්වરૂපාර්ථය නම් එක්විසි කුසල් සිත්ය ඒ සමවේදන චෛතසික 38 කියන මේ ධර්මයෝ වෙති. ඉතින් ඒවා ඊළඟට ඒ කුසල් සිත් 21ත් ඒ සමවේදන චෛතසික 38ත් ඊළඟට බෙදෙනවා ඒවා මමත් නොවේ මගේත් නොවේ ඒවා ඡන්ද වශයෙන් ඒ නිසා බෙදෙනවා ඒ සිත්සතක් වූ චෛතසිකයන් අතුරෙන් වේදනාව වේදනා ස්කන්ධ නමි සංඥාව සංඥා ස්කන්ධ නමි ඉතිරි චෛතසික 36 සංස්කාර ස්කන්ධ නමි කුසල සිත් 21 විඥාන ස්කන්ධ නමි මෙසේ ඡන්ද වශයෙන් සතර බදයන් වේ. ඊළඟට ආයතන වශයෙන් ඒවා බෙදෙනවා. ඒ කුසල සිත් කුසල් සිත් 21ක් ඒ සමවේදන චෛතසික 37ක් කියන මේ ධර්මියෝ ආයතන වශයෙන් දෙකක් වෙනවා. ආයතන දෙකක්. කුසල් සිත් 21 මන ආයතනයි චෛතසික 37 ධම්මායතනයි. මෙසේ ආයතන වශයෙන් දෙව බෑරි. ඊළඟට ධාතු වශයෙන් දක්වනවා. ඒවා ධාතු වශයෙන්ද දෙව බෑරි. ඒ ධාතු නම් කුසල් සිත් 21 මනෝ විඥාන ධාතු නමි. ඒ සමග යෙදෙන චෛතසික 38 ධර්ම ධාතු නමි. මෙතේ ධාතු වශයෙන් දෙව බෑරි. ඊළඟට සත්‍ය වශයෙන් දෙදෙනා සත්‍ය කියේ ආර්ය සත්‍ය වශයෙන්. ඒ කුසල් සිත් 21ක් සයිසික 37ක් කියන මේ ධර්මයෝ සත්‍ය වශයෙන් දෙවදෑරුම් දෙක. කුසල් සිත් 21ක් සමුදේ වෙන චෛතසික 37ක් සත්‍ය වශයෙන් දෙවදෑරුම්. ඒ කුසල් සිත් 21 අතුරෙන් ලෞකික කුසල් සිත් 17ක් ලෞකික කුසල් සිත් 17ක් ඒ සමග යෙදෙන චෛතසික 38ක් මොනවද වන්නේ දුක්ඛ සත්‍යයයි ලෞකික කුසල් සිත් 17ක් ඒ සමග යෙදෙන චෛතසික 38ක් දුක්ඛ සත්‍යයි ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංගයව අටදෙන එක්වරක්ද සම්මා සංකප්ප වර්ධිත මාර්ගාංගයව සත් දෙන සතරවරක්ද එහෙම එහෙම කියන්නට ඕනේ සෝත් ඒක කියන්නේ ඒ සම්මා දිට්ඨිය ආදී ඒ හත් අට දක්වලා කියනවා සෝතාපට්ටි මාර්ගාංගය අට දෙනෙක් එක්වරක්ද සබ්දෙන සතර වරක්ද සතරදාගාමි මාර්ගාංගය අට දෙනෙක් එක්වරක්ද සබ්දෙන සතර වරක්ද අනාගාමි මාර්ගාංගය අට දෙනෙක් එක්වරක්ද සබ්දෙන සතර වරක්ද අරහත් මාර්ගාංගය අට දෙනෙක් එක්වරක්ද සබ්දෙන සතර වරක්ද මාර්ග සත්‍ය නම් ඉතිරි මාර්ග චිත්තෝත්පාදය 29 සත්‍ය විනිර්මුක්ත වේ අන්න ඒ විදිහට ස්වરૂප උදුරා කියන. ඊළඟට අකුසල් සිත් 12ක් අකුසල ධර්මා කියන පදයට පදෙහි ස්වરૂප දැක්වීම අකුසල ධර්මා කියන එකේ අකුසල සාවද්‍ය වූද අනිෂ්ට විපාක ගෙන දෙන්නා වූද ධර්මා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවය අත්තාහ ඒවානම් නැත්නම් එහි ස්වરૂපාර්ථයෝ නම් අකුසල් සිත් 12ද ඒ සමගයගෙන චෛතසික 27ද වේ. ඒවා ඡන්ද වශයෙන් සතර වැදෑරුම් ආයතන වශයෙන් දෙවදෑරුම් ධාතු වශයෙන් දෙවදෑරුම් සත්‍ය වශයෙන් දෙවදෑරුම් වේ. ඉතින් ඊළඟට ඒ ඡන්ද වශයෙන් සතර වැදෑරුම් වන්නේ කෙසේද කියලා පෙන්වනවා. ස්කන්ධ වශයෙන් සතර ගදාරුම් වන්නේ කෙසේ දෙයක් අකුසල් සිත් 12හි යෙදෙන චෛතසික 27 අතුරෙන් වේදනා චෛතසිකය වේදනා ස්කන්ධ නමි සංඥා චෛතසිකය සංඥා ස්කන්ධ නමි ඉතිරි චෛතසික 25 සංස්කාර ස්කන්ධ නමි අකුසල් සිත් 12 විඥාන ස්කන්ධ නමි මෙසේ ස්කන්ධ වශයෙන් සතර වැදෑරුම් දේ. ආයතන වශයෙන් දෙවදෑරුම් වන්නේ කිසේ දෙයක් අකුසල් සිත් 12 මනායතන මනි සමගයගෙන චෛතසික 27 ධම්මායතන මනි මෙසේ ආයතන වශයෙන් දෙවදෑරුම් දේ. ධාතු වශයෙන් දෙවදෑරුම් වන්නේ කිසේ දෙයක් අකුසල් සිත් 12 මනෝ විඥාන ධාතු මනි චෛතසික 27 ධම්ම ධාතු නමි. මෙසේ ධාතු වශයෙන් දෙලබෑරින් වේ. සත්‍ය වශයෙන් දෙලබෑරින් වන්නේ කෙසේ දෙයක් අකුසල් සිත් 12ය ඒ සමග යෙදෙන ලෝභ වර්ධිත චෛතසික 26ය කියන මේ ධර්මයෝ දුක්ඛ සත්‍යයේ වේ. ලෝභය සමුදය සත්‍යයයි. මෙසේ සත්‍ය වශයෙන් දෙලබෑරින් වේ. ඒ අකුසල පදයේ පිළිබඳ ස්වરૂපාර්ථය ඊළඟට අභ්‍යාකතා ධම්මා කියන තුන්වෙනි පදෙහි ස්වરૂපාර්ථ දක්වනවා. අභ්‍යාකතා ධම්මා කියන එක අර්ථ වශයෙන් දක්වනවා. අභ්‍යාකතා කුසල් අකුසල් වශයෙන් නවදාරණ ලබා වූ ධම්මා සත්ව නවන කුද්දල නවන ස්වභාවය අස්ථාහ ඒවානම් විපාක සිත් 36 ක්‍රියාසිකය සමගයගෙන චෛතසික 38 කියන මේ චිත්ත චෛතසික ධර්ම රූප 28 නිර්වාණය කියන මේ ධර්මයෝ වෙති. එතකොට ඒ පදයට ඇතුළත් වන ස්වરૂපාර්ථ වශයෙන් ගන්න මොනවද? විපාක 36ක් ක්‍රියා 20ක් ඒ ඒ දෙවල් ගේම සමග යෙදෙන ඒ ධාතු දෙක තමගම යෙදෙන චෛතසික 38ක් රූප 28ක් නිර්වාණය කියන මේ ධර්මයෝ තමා අභ්‍යා කතා ධම්මා කියන ඒ පදයට ඇතුළත් වෙන ධර්ම. ඒවා ස්කන්ධ වශයෙන් වස්ත්‍රදෑරුම ආයතන වශයෙන් දොළොස් දෑරුම ධාතු වශයෙන් අකලස් වැඩෑරි. සත්‍ය වශයෙන් සත්‍ය වශයෙන් දෙවදායි. සත්‍ය වශයෙන් දෙවදායි. අපි බලමු කොහොමද කියලා ඒවා හරිද කියලා බලමු. ඊළඟට ස්කන්ධ වශයෙන් පස්වැදෑරුම් වන්නේ කෙසේදයක් අටවිසි රූපය රූපස්කන්ධ නම්. අටවිසි රූපය ගත්තාම අටවිසි රූපය රූපස්කන්ධ නම්. චෛතසික 38 අතුරෙන් වේදනාව වේදනාස්කන්ධ නම්. සංඥාව සංඥාස්කන්ධ නම්. ඉතිරි චෛතසික 36 සංස්කාරස්කන්ධ නම්. විපාක සිත් 36 ක්‍රියාසිත 20 කියන ඒ සිත් 56ක් තියෙනවා ඒ 56 විඥාන ස්කන්ධ නමයි. මෙසේ ස්කන්ධ වශයෙන් සත්වයන්ගේ නිර්වාණය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ. ඒක කියන්නේ විඥානය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ. ස්කන්ධ සංග්‍රහ මිත්‍යකන්නේ ඊළඟට ඒ ස්කන්ධනේ ආයතන වශයෙන් 12 බෑරුම් වන්නේ කෙසේ දෙයක් අටවිසි රූපයන් අතුරෙන් චක්කු ප්‍රසාදයේ චක්කායතන මනි සෝත ප්‍රසාදයේ සෝතායතන මනි ධාන ප්‍රසාදයේ ධානායතන මනි දිවහා ප්‍රසාදයේ දිවහායතන මනි කාය ප්‍රසාදයේ කායායතන මනි රූපාරම්මණය රූපායතන මනි සබ්දාරම්මණය සබ්දායතන මනි ගන්ධාරම්මණය ගන්ධායතන මනි රතාරම්මණය රතාරත්යතනය මනි පඨවි තේජෝ වායෝ යම භූතත්‍රයේ සංඛ්‍යාත පොච්චබ්බාරම්මණය පොච්චබ්බායතන නම් සිත් 56 මන ආයතන නම් ඒ චෛතසික 37 අර රූප කිව්වනේ රූප අපේ එතන කිව්වා මේ 12 මොනවාද කියන්නේ 12 මේ ආයතන වශයෙන් බෙදෙනකොට රූප 12ක් තිබා. චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද, රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන නවයයි. පඨවි, තේජෝ, වායෝ කියන භූත ත්‍රේ සංඛ්‍යාත පුත්තබ්බාරම්මන 12ක් කියනවා. ඒවාට කියනවා ඕලාරික රූප 12ක. ඉතිරි රූප 16ක් තිබෙනවා. ඒ 16ට කියන්නේ සුකුම රූප කියලා. ඒවාට කියන්නේ සුකුම රූප. ආපෝ ධාතු, ඉත්ින්ද්‍රිය, පුරිත්ින්ද්‍රිය, ජීවිත රූපය, හදේ රූපය, පරිච්ඡේද රූපය, කාය විඤ්ඤාති රූපය, වචී විඤ්ඤාති රූපය, ලහුතා රූපය, මුදිතා රූපය, කම්මඤ්ඤතා රූපය, උපචේ රූපය, සම්පති රූපය, ජරතා රූපය, අනිත්‍යතා රූපය කියන මේ සුකුම රූප 16 හා තොරයිතසික 37යි සුකුම රූප 16යි නිර්වාණය නිර්වාණය කිව්වත් නිර්වාණය ධම්මායතන නම් මෙසේ ආයතන වශයෙන් 12 සැදෑරුම් දෙනවා ඊළඟට ධාතු වශයෙන් 18 සැදෑරුම් වන්නේ කෙසේද ධාතු 17 අටවිසි රූපයන් අතුරෙන් චක්කු ප්‍රසාදේ චක්කු ධාතු නම්, සෝත ප්‍රසාදේ සෝත ධාතු නම්, ධාම ප්‍රසාදේ ධාම ධාතු නම්, ජීවහ ප්‍රසාදේ ජීවහ ධාතු නම්, කාය ප්‍රසාදේ කාය ධාතු නම්, රූපාරම්මනේ රූප ධාතු නම්, ශබ්දාරම්මනේ ශබ්ද ධාතු නම්, ගන්ධාරම්මනේ ගන්ධ ධාතු නම්, රසාරම්මනේ රස ධාතු නම්, පඨවි තේජෝ වායෝ යන භූතත්‍රය සංඛ්‍යාත පුත්තබ්බ ආරම්මණය පුත්තබ්බ ධාතු නම් ඊළඟට මේ අපි කියන විපාක සිත් 30යි ක්‍රියා සිත් 20යි කියන්නේ. මේ විපාක සිත් 30ට ඇතුළත් වන චක්කු විඥානද්වය චක්කු විඥාන සිත් දෙකක් තිබෙනවා. චක්කු විඥානද්වය චක්කු විඥාන ධාතු නමි. සෝත විඥානද්වය සෝත විඥාන ධාතු නමි. ඝාන විඥානද්වය ඝාන විඥාන ධාතු නමි. ජීවා විඥානද්වය ජීවා විඥාන ධාතු නමි. කාය විඥානද්වය කාය විඥාන ධාතු නමි. පංචද්වාරා වජ්ජනය සම්පටිච්ඡන යුගලය කියන ඒ මනෝ ධාතු ත්‍රිකය මනෝ ධාතු නමි මනෝ ධාතු නම ඊළඟට <clears throat> ඒ විපාක සිත් සිතයෙන් එතන කීවේ විපාක සිත් කීයද විපාක සිත් 12ක් ඒක ක්‍රියාසිත පංචද්වාරා වජ්ජනයේ ක්‍රියාසිත චක්ක විඥාන, සෝත විඥාන, ධාම විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන්නේ විපාක. ඒ සම්පතිස්සන දෙක විපාක. ඒකට විපාක 12ක් තියෙනවා. ඒ පංචද්වාරා වර්ජනයේ කියන ක්‍රියාසිතක්. තව ඉතිරි විපාක සිත් විපාක සිත් තියෙනවානේ සම්පීරණ තුන සම්පීරණ තුන මහා විපාකාට මහත්ගත විපාක 9 ලෝකෝත්තර විපාක 4 ඒවා ඒ විපාක ඊළඟට ක්‍රියාසිත පංචද්වාරා වජ්ජනේ කලින් දැක්කනේ ඉතිරි ක්‍රියාසිත 19 19 ඒවා මොනවාද ඒ ක්‍රියා විපාක සුද්ධා ක්‍රියාසිත මනෝ විඥාන ධාතු නම් දැන් ඒකට විඥාන ධාතු එතන හතක් කිව්වා චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාම විඥාන ධාතු, දිවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. මේ සිත් සියල්ලම ඉවරයි එතනින්. ඊළඟට ධම්ම ධාතු. ධම්ම ධාතු වශයෙන් ගන්න මොනවාද? අර කලින් අපි කියපු ධම්මා යතන කීවේ ඒ වගේ සුකුම රූප 16 චෛතසික 37 පිටස නිර්වාණ. මේ ධර්මියෝ ධම්ම ධාතු නම්. මෙසේ ධාතු වශයෙන් අටලොස් වැඩ. ධාමයෙන් කියනවා චක්කු ධාතු, සෝත ධාතු, ධාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, ප්‍රප්ප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. ධාතු ධාතු. ධාතු. සත්‍ය වශයෙන් අපි කියන දෙවදෑරුම් කියලා. සත්‍ය වශයෙන් දෙවදෑරුම් වන්නේ කෙසේ දෙයක්? ලෞකික විපාක කියද? අපේ විපාක 36 කියලා අපි ඉදිරියේ. ලෞකික විපාක 32යි. ක්‍රියාසු 20යි ඒ සමගයේ ගැන චෛතසික පිටකයි අතවිසි රූපයි කියන මේ ධර්මයෝ දුක්ඛ සත්‍යය නම් දුක්ඛ සත්‍ය ඊළඟට නිර්වාණය නිරෝධ සත්‍යය නම් ඒකද ලෞකික ධර්ම සියල්ලම කීවා රූප කිව්වා විපාක කිව්වා ක්‍රියා. මේ සමජීවිතයිසිකත් එක්කම කිව්වනේ. ලෝකෝත්තර එක ධර්මයක් කිව්වා නිර්වාණය. සත්‍යවත්. ඉතිරි වෙලා තිබෙන ලෝකෝත්තර වලින් ලෝකෝත්තර විපාක අතර. ලෝකෝත්තර විපාක අතර. ඒ ලෝකෝත්තර විපාක එක එක පිටක් ගත්තම ඒ එක එක පිටක ලැබෙන චෛතසික ගණන 36යි. ලෝකෝත්තර විපාක සිතක් ගත්තම එතන තිබෙනවා චිත්තෝත්පාද 37ක්. සිතක් චෛතසික 36ක්. ඒ ඒ ඔක්කොම පොදුවේ කියනවා ඒ සෝතාපට්ටි ඵලචිත්තය, සකදාගාමි ඵලචිත්තය, අනාගාමි ඵලචිත්තය, අරහත් ඵලචිත්තය යන මේ ඵලචිත්තෝත්පාදය 37 ඒ කියන්නේ ඒ කලසිතයි ඒ සමවේදන චෛතසික 36යි. 37 සත්‍ය විනිර්මුක්ත වේ. ඒවා දුක්ඛ සත්‍යයට හෝ සමුදය සත්‍යයට හෝ නිරෝධ සත්‍යයට හෝ මාර්ග සත්‍යයට හෝ ඇතුළත් වන්නේ නැහැ. සත්‍ය විනිර්මුක්ත වේ. මෙන්න මේ විදිහේ ඉගෙනීම කරනවා ඒ ත්‍රික 22ක් දුක කියලා කියනවා 100ක්. දුක 100ක් කියනවා හේතු ධම්මා අහේතු ධම්මා නහේතු ධම්මා නහේතුකා ධම්මා අහේතුකා ධම්මා හේතු සම්පයුක්තා ධම්මා හේතු විපයුක්තා ධම්මා සහේතුකා හේතු හේව ධම්මා සහේතුකාච සහේතුකාචේව ධම්මා නච හේතු හේතු හේව ධම්මා හේතු සම්පයුක්තාච හේතු සම්පයුක්තාචේව ධම්මා නච හේතු හේතු විපයුක්තා කෝපන ධම්මා සහේතුකාපි හේතු විපයුක්තා කෝපන ධම්මා අහේතුකාපි කියන ඒ හේතු ගොච්ඡේකය කියන එකක් තියෙනවා. ඒකේ තියෙන ස්වરૂප උදුරන්නටත් ඕන. හේතු ධම්මා කියන එක හේතු හය. හේතු ධම්මා ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන මේ හේතු ධර්ම කය ලැබේ. හේතු ධම්මා නැ හේතු ධම්මා හේතු නොවන ධර්මයෝ ඉතින් හේතු නොවන ධර්මයෝ කියන විට මේ හය ඇර ඉතිරි සියල්ලම චිත්ත, චෛතසික, රූප, විඥාන කියන ඒ සියල්ලම උදුරන්න ඕනේ මේ හේතු කර්ම. ඊළඟට ඒවායේ ස්වરૂප දක්වන්න ඕන. අන්න ඒ විදිහේ ඉගෙනගෙන. ඊළඟට තිබෙනවා අභිධර්මයේ ඊළඟට ඉගෙන ගන්න පොතෝ හිත කියන්නේ ධාතු කතා. ධාතු කතා ප්‍රකරණය කියලා කියන්නේ. සංඝ හෝ අසංඝ හෝ සංඝයිතේන අසංඝයිතං අසංඝයිතේන සංඝයිතං සංපයෝගෝ විපයෝගෝ සංපයුත්තේන විපයුත්තං විපයුත්තේන සංපයුත්තං සංඝයිතේන සංපයුත්තං විපයුත්තං සංපයුත්තේන සංඝයිතං අසංඝයිතං සංඝයිතේන අසංඝයිතේන සංපයුත්තං විපයුත්තං විපයුත්තේන සංඝයිතං අසංඝයිතං ඔය විච්ඡේද කියලා ඒවායේද ස්වરૂපෝ බුදුරන්නට තිබෙනවා ඉතින් ඒවා කියලා ඒ ඒ තමයි ස්වરૂප ඉදිරින් වශයෙන් කරන පොත් දෙක. එකක් ධම්මසංගමය අනෙක ධම්මසංගමීය අභිධර්ම මාතෘකාව අනෙක ධාතු කතාව. ඊළඟටයි කෙනෙක් උත්සාහයක් කරන්නේ පත්‍යාමි ඉගෙන ගන්න. පත්‍යාමි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ඊළඟට එවිට ඒ තනත්තාට ඒ ස්වરૂප හොඳට පේනවා. එකක් ගැන කතා කරන විට මේක පේනවා. කියනකොට පේනවා මෙන්න මේවයි ස්වરૂප දැන් ඒ විදිහට ඉගෙන ගත්තම දැන් මෙතන තිබෙන මේ ප්‍රශ්නයේ වශයෙන් අහලා තිබෙන අන්තිම ජවන වර්ජිත සත්‍ය රස ලෞකික කුසල ජවන යෝ පස්චිම වූ ප්‍රථම ජවන වර්ධිත එක්විසි කුසල නාමස්කන්ධයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. දැන් ඒක මා කලින් කීපෙදී අනන්තර ප්‍රත්‍ය කියන එක කොයි විදිහටද ගන්නද කියන්නේ? සිතකින් සිතකට විසක වෙන කිසිවකින් වෙන කිසිවකට ආ අනන්තර ප්‍රත්‍ය මම පෙන්නන්න. ඒක ලේසි. ඕලාරික චිත්ත රීතියක්. ඒකට කියනවා මේ මේ විභූතාරම්මන චිත්ත රීතිය කියලා. ඒ අපි මේ ඔක්කොම ඕන කරන්නේ නැහැ දැනගන්නට. අපි ගන්න මේක. මේ මනෝද්වාරා වචනේ කියන එක වමනා කරනවා මනෝද්වාරක චිත්ත රීතිවලදී ධවණයට පෙර එය ඇතිවන්නට ඕන. ඉතින් මේ මේ භවංග සිත්. භවංග සිත් වල අරමුණව පවතින්නේ මේ භවයේ ප්‍රථම සිතින් ගත්ත එකන ප්‍රතිපන්දින් සිතින් ගත්ත අරමුණ. ඒ අරමුණෙහි වෙලිදගෙනමයි භවංග සිත් පවතින්නේ. භවංග සිත් කියන්නේ අපට මේ මේ දේවල් පිළිබඳ සිත් උපදිනවා. ඒ හැම එකකටම අනුකූලව සිත භවංගයට වැටෙනවා. ඒ භවංගයට වැටෙනම එහි අරමුණ වන්නේ අර පළමුවෙන්ම ප්‍රතිපන්න සිතෙන් ගත්ත අරමුණ. ඒ අරමුණෙන් ඉවත් අලුත් අරමුණකට සිට මෙහෙවන යොමු කරන සිතට තමයි මනෝද්වාරා වජ්ජන සිතේ කියලා කියන්නේ මනෝද්වාරික සිත පිළිබඳ මනෝද්වාරය පිළිබඳ වූ සිත හදන්නා විට මනෝද්වාරා වජ්ජනය කියලා නම් කරන්නේ ඒක. අපි ඒක අත්දැකීමේදී ඉගෙන ගන්නේ උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිතක. එය අහේතුක ක්‍රියාසුත් තුනෙන් එකක්. අහේතුක ක්‍රියාසුත් තුනක් තිබෙනවා. උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිතය, උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිතය, සෝමනස්ස සහගත හසුත්පාද සිතය. එයින් හසුත්පාද සිත උපදින්නේ රහතන් වහන්සේට පංචද්වාරා වර්ජනිත උපදිනවා අත්කන්නාසාදී මේ ඉන්ද්‍රිය පහ පිළිනවන පහකට හරි සිද්ධ වෙන ඒ ඇයිට මේ පංචද්වාරා වර්ජනිත උපදිනවා මනෝද්වාරා වර්ජනිත උපදිනවා සිද්ධ වෙන හැමදෙයකම මනෝද්වාරා වර්ජනිත මොකද මේ මනෝද්වාරයට යොමු වෙන අරමුණ භවංග ප්‍රති අරමුණ අත්හැරලා මේ අරමුණ ගන්නට නම් මනෝද්වාරා වජ්ජනයෙන් ඒ අරමුණට හිත යොමු කරන්නට ඕනේ. ඒ හැරලීම කරන්නේ මනෝද්වාරා වජ්ජනය. ඊට අනුකූලව උපදිනවා ජල. දැන් මේ මගේ අහපු ප්‍රශ්නයට ප්‍රශ්නය කුසල ජලක් කියනවා. එතකොට මේ මේ ජලන් මෙතන උපදන ජලන් මේ සුද්ධ දීතිය කාම ජලන උපදනාලු සුද්ධ දීතියක්. කාම කරන්න ප්‍රමාණික විදියක් ඒ චිත්ත වීතියේ චිත්ත වල අරමුණ කවරක් වන්නට පුළුවන් රූපයක් වන්නට පුළුවන් ශබ්දයක් වන්නට පුළුවන් ගන්ධයක් වන්නට පුළුවන් රසයක් වන්නට පුළුවන් පොට්ටබ්බයක් වන්නට පුළුවන් එයින් අන්‍ය වූ ධර්මාරම්භණයක් වන්නට පුළුවන් අපි ගන්නු කෙනෙක් මේ කෙනෙක් යම් කිසි භාවනාවට යෙදී සිටියයි කියන්නේ මේ මෙදෙන අවස්ථාවේදී භාවනා කිරීම වශයෙන් උපදනා සිද්ද මේ චිත්ත දීති උපදින්නට ඕන. චිත්ත දීති උපදින්න. එහෙම නැතුව චිත්ත උපදීමක් නැහැ. මේ චිත්ත දීති වශයෙන් උපදින විටත් හැම දීතියක්ම අවසන් වෙනවා භවංගයට දැකලා. ඊළඟට නැවතත් චිත්ත දීතියක් උපදිනවා. නැවත භවංගයට දැකලා චිත්ත දීතියක් උපදිනවා. ඕක විදිහටයි චිත්ත උපදින්නේ. ඉතින් එහෙම උපදනා සිත් අතර කුසල් සිත් කියලා කොටසක් තියෙනවා. ඒ කුසල් සිත් ඔක්කොම ගත්තොත් 21ක්. 21. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ කියන මේ පිළිබඳ ඒ නිර්දේශයේ පිළිබඳ කාරණයක් පැහැදිලි කරගන්නටයි අහන්නේ. දැන් පුරිමා පුරිමා කුසල ධම්මා කියන විදිහට කලම කලම හට ගන්නා වූ කුසල ධර්මයෝ කියලා දීචිත විදිහේ දක්වලා තියෙන්නේ මේවා මේ ධර්මයේ ධර්ම ධර්ම දැන් මේකේ මෙතන සිට කලකන්නේ මේ කුරිමා දෙවෙනි ධර්මයේ සිට බලනවා නම් කියන්නේ මේක කුරිමා කුරිම ධර්ම තුන්වෙනි ධර්මයේ සිට බලන විට දෙවෙනි ධර්මයේ කුරිමා හතරවෙනි ධර්මයේ සිට බලන විට තුන්වෙනි ධර්මයේ කුරිමා මේ විදිහට කුරිමා කුරිමා කුසල ධම්මා කියන විදිහට කාම කර්ම කුසල ජරණ මේ මේ කුසල ජරණ සච්චිමානම් සච්චිමානම් කුසලානම් ධම්මානම් පසුව පසුව ඇතිවන්නා වූ කුසල ධර්මයන් ඒ කියන්නේ කර්ම ජරණයෙන් දෙවෙනි ජරණයට අනන්ත සත්‍ය ලැබෙනවා දෙවෙනි ජරණයෙන් තුන්වෙනි ජරණයට අනන්ත සත්‍ය ලැබෙනවා තුන්වෙනි ජරණයෙන් හතරවෙනි ජරණයට අනන්ත සත්‍ය ලැබෙනවා හතරවෙනි ජවනයේ පස්වෙනි ජවනයේ අනන්තරක් ප්‍රත්‍ය ලැබෙනවා. පස්වෙනි ජවනයෙන් හයවෙනි ජවනයට අනන්තරක් ප්‍රත්‍ය ලැබෙනවා. හයවෙනි ජවනයෙන් හත්වෙනි ජවනයට අනන්තරක් ප්‍රත්‍ය ලැබෙනවා. දැන් කුසල පුරිමා පුරිමා කුසල ධර්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චේයෝ කියනකොට මේ ප්‍රත්‍ය කතාවක ප්‍රත්‍ය වශයෙන් මේ ඔක්කොම ඇතුළත් ප්‍රත්‍ය වශයෙන් ඔක්කොම ඇතුළත් නමුත් ඒකේ ප්‍රත්‍යෝත්පන්නව දක්වන විදිහ. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මේ ප්‍රත්‍යය නිසා හට ගන්නා ධර්ම ප්‍රත්‍යෝත්පන්න. ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්ම දක්වන විට ඒ පදයට අන්තර්ගත කොට උදුරන්නට බෑ මේ පළමු ජවන ප්‍රත්‍යෝත්පන්නයි. මේ ප්‍රත්‍ය වෙනවා උපකාරක ධර්මයේ වෙනවා. පුරුම කුසලයක උපකාරයේ ලැබ ඇතිරන්නා වූ කුසලයක් හැටියට මේක දක්වන්නට බෑ. දැන් ඒ නිසායි මෙතන අරගෙන අර එකක් තියෙන්නේ පිරිම ජවනේ අත්හැරලයි කියලා. ආ ඒ කියන්නේ ඒක. ඒ ඉතින් කියනවා අන්තිම ජවන වර්ගිත සත්තරස ලෞකික කුසල නාම ස්කන්ධයෝ වස්තුම පස්චම වූ ප්‍රථම ජවන වර්ගිත එක්විති කුසල නාම ස්කන්ධය ඒ කියන්නේ ප්‍රථම ධවණය කියන්නේ මේක. මේක අත්හැර. ඒ ඒ මේ කාමාවචර කුසල් ගැනයි ලෞකික කුසල් ගැනයි කියන්නේ. දැන් කාමාවචර කුසල් උපදිනවා. දැන් මේ කාර්යයේ තේරුම් ගන්න. මේ මේකට උපකාරයක් කරන කුසලයේ නෙලේ. ඒක උපකාරය ලබන්නේ මනෝද්වාරා වජ්ජන. ඒකත් කර්තාන නිදේශය වෙනවා. ඒකම කියන්නේ. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යා දැන් මේ කීවේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසල දැන් මේකම අපිට පෙන්වන්න බැහැ මේක අකුසල ජවන් යදෙන චිත්ත විද්‍යාවක් අකුසල ජවන් යදෙන චිත්ත විද්‍යාවක් පූර්ණා පූර්ණා අක්ෂලා ධර්මා පචිමාන පචිමාන අක්ෂලා ධර්මා අනවතේ පච්චේන පච්චේ. ධර්මයේ ඒ අක්ෂර ජනන් කරගන්න. ඊළඟට පූර්ණා පූර්ණා ක්‍රියා අභ්‍යාසතා ධර්මා පචිමාන පචිමාන ක්‍රියා අභ්‍යාසතා ධර්මා අනවතේ පච්චේන පච්චේ. දැන් මේක මේ චිත මේ චිත නීතිය උපදින්නේ රහතන් වහන්සේ කරනවා. රහතන් වහන්සේට ලැබෙන ජවන් වශයෙන් ඉතිරෙන්නේ උන්වහන්සේගේ කලජරණය එහෙම නැත්නම් ක්‍රියාජරණය. රාජමාර්ග කියන්නේ එහෙම කලජරණය නැත්නම් ක්‍රියාජරණය. දැන් මේ ක්‍රියාජරණය ක්‍රියාජරණය කියනවනේ කොමුණක් පහකට ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාපිටය ආදී වශයෙන්. ඒ අසංඛාරික කොමුණක් පහකට ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාපිට රහතන් වහන්සේට තමන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේ ඒ ධර්ම දේශනා කිරීමේ කාර්යය සිදු කිරීමේදී උපදනා වූ සෝමනස්සකාරක ඥාන පස්ප්‍රේරිත අසංඛාරික ක්‍රියාසුත්වයෙන් යුක්ත වූ ජලන් සිදුවෙනවා. එදිට පුරිමා පුරිමා ක්‍රියා අභ්‍යාසකාරක. ඉතාපත්‍යාසක නෙවෙයි ක්‍රියා අභ්‍යාසක ධර්මයේ මරණ කලුවේ පසුව පසු නැති වෙන එකට අනන්තර ප්‍රත්‍යයෙන් පත්තිය. ක්‍රියා අභ්‍යාස. දැන් කුසල කියන ඒවා වර්ග භූමි වශයෙන් ගත්තම භූමි කතරටම ඇතුළත් වෙනවා. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝත්තර කුසල්. එහෙම වෙනවා. ඉතින් ඒ ඒ භේදය එන තැන් පිළිම. ඒ භේදය කියන්නේ දෙවියම මේ භවක කලන උපච්ඡේද මනෝද්වාර අධ්‍යයන සෝවාන් මාර්ගයේ ලැබෙන චිත්ත විද්‍යාව කියලා ගත්තොත් දැන් භාවනා කරන කෙනෙක් සෝවාන් මාර්ගයේ ඉන්නවා. එවිට මේ මාර්ග චිත්ත වීතිය ලැබෙන අවස්ථාවේදී උපදනා වූ චිත්ත වීතිහි ධර්ම හඳුන්වන්නේ වෙන නම් වල. පරිපර්ණ, උපචාර, අනුලෝම, භෝග. මනෝද්වාරා වර්ජනය, පරිපර්ණ, උපචාර, අනුලෝම, භෝග. මාර්ග ඵල කලකින් දේවල් තියෙනවා ඊළඟට බලන්නට හැකියි. දැන් මෙතන මනෝද්වාර මේ ඔක්කොම භවන්ති භවන්ති කලම පැත්තේම භවන්ති මනෝද්වාර වර්ජනය. දැන් භාවනා දර්ශනා කරන කෙනෙකුට මේ අවස්ථාවේදී මාර්ග චිත්ත වීතිය උපදින්නට කලින් අරමුණ වන්නේ සංස්කාර ධර්මයක්. සංස්කාර ධර්ම කීවේ දැන් මොකක්ද? භාවනා කරන්නේ සංස්කාරම භාවනා කරන්නේ සංස්කාර ධර්ම. ඒ භාවනා කරන කියන උද්ගලයක් සංස්කාරයක්. ඒ උද්ගලයක් නැහැ. ඒ සංස්කාරයන් සංස්කාරයන් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන විට මේ මනෝද්වාරා වජ්ජන නාමයෙන් ඇතිවන්නා වූ සංස්කාර ධර්මයේදී නැත්නම් සිතට අරමුණේ පවතින්නේ කුමක්ද? අරමුණ වන්නේ කුමක්ද? මේ අවස්ථාවේ අරමුණ වන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය රූපයක් වන්නට පුළුවන්. ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් කියන ඒ කවර හෝ රූපයක් වෙන්න පුළුවන් රූපස්කන්ධයට ඇතුළත්. එහෙම නැත්නම් වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානය කියන සිතක්. ඒ කවරක් හෝ වෙන්න. ඔකින් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයට ඇතුළත් වන කවරක් හෝ එක අවස්ථාවකදී අරමුණ තියෙන එක කොහොම නෙමෙයි එකක් ආරම්භ වශයෙන් ගෙනයි මේ පහළවන්නේ. ඇතිවන්නේ. මේ අවස්ථාවේදී ප්‍රකටව පවතින මේ සංස්කාරයේ පිළිබඳව එක ධර්මයක් එක එක ලක්ෂණයක් ඒ භාවනා කරන පින්වතා මේ අවස්ථාව වෙන විට භාවනාවේ ඉතා උච්ච ස්ථානයකට ගිය කෙනෙක් ඒ තනත්තාට දැන් හොඳටම ප්‍රකටයි නාම රූප ධර්මයන් පිළිබඳව අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන මේ තුනම. නමුත් මේ අවස්ථාවේදී ඒ තුන අතුරෙන් යම්කිසි එකක් ප්‍රකටව දැකෙනවා. එක්ක අනිත්‍ය, එහෙම නැත්නම් දුක්ඛ, එහෙම නැත්නම් අනාත්ම වැටෙනවා. මෙන්න මේ අනිත් සංස්කාරයකද සංස්කාරයක් අරමුණු කරමින් උපදනා මනෝද්වාරා වදින සිතක් ඊළඟට මෙන්න මේ ඇතිවන සිත මේ පරිකාම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන නාමයෙන් ඇතිවනා වූ සිත් කුමක් මොනවාද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසල් සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසල් සිත කියන ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතර අතුරෙන් යම් කිසි සිතක් තමා පරිකර්ම වශයෙන් උපදින. ඒකට ඒ ඒ උපදිනවා හත්වරක්. සාමාන්‍යයෙන් උපදින්නේ හත්වරක්නේ. දැන් මෙතනදී උපදින්නේ හතරවරයි. හතරවරයි උපදින්නේ ජවන් වශයෙන් මුල් ජවනයේට කියනවා පරිකර්මය කියලා. මත්මිතා දේශේ කියන්නේ පරිකර්මයෙන් කියලා ඊට කියන්නේ මොන කර්මයක් නිසාද? මේ තමන් ඉදිරියට ලබන මාර්ගය සකස් කරන අවස්ථාව කියන තේරුම දෙන. හරි කර්ම කියලා නාමයකින්. ඊළඟට උපකාර කියලා කියන්නේ දැන් Tamante ඉදිරියට ලැබෙන මාර්ගය. ඒ මාර්ගයේ ළඟ හැසිරෙන කියන තේරුම. උපකාර. අනුලෝම කියන්නේ මෙතෙන් තමා දියුණු කරගෙන ආපු මොනවද මොනවද ඒවට කියන්නේ විසුද්ධි සත් විසුද්ධි සත් විසුද්ධි ලබා ගත්තා ඇති කරගත්තා දියුණු කරගත්තා ඒ දියුණු කර ගැනීම වශයෙන් තමා තුළ උපදවා ගන්නා ලද ලෞකික වශයෙන් දියුණු කර ගන්නා ලද බෝධිපාක්ෂික ධර්මයන්ට අනුකූල වූද ඉදිරියට ඇතිවන්නා වූ එකම සිතේ උපදන්නා වූ ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ට අනුකූල වන්නා වූද සිත කියන අර්ථයෙන් මේක කියනවා අනුලෝම අනුලෝම ඒ අර ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත පළවෙනි වර ඊට කියනවා පරිකර්ම දෙවෙනි වර උපචාර තුන්වෙනි වර අනුලෝම ඊළඟ අවස්ථාවේදී ඊට දෙන නාමය ගෝත්‍ර භූත ඒක ගෝත්‍ර භූතීවේ ප්‍රත්‍යඥ ගෝත්‍රය මර්ධනය කරන ආර්ය ගෝත්‍රය වර්ධනය කරන සිත කියන අර්ථය. ගෝත්‍ර දෙකක් මෙතනට සම්බන්ධයි. එක ගෝත්‍රයක් ප්‍රත්‍යජන ගෝත්‍රය, අනෙක් ගෝත්‍රය ආර්ය ගෝත්‍රය. ප්‍රත්‍යජන ගෝත්‍රය මර්ධනය කරන. ආර්ය ගෝත්‍රය වර්ධනය කරන. මේ අවස්ථාවේදී ඒ සිතේ ආරම්භ වන්නේ කුමක්ද? මේ සිත්වල ආරම්භ වන සංස්කාර ධර්මයක් නෙවෙයි නිර්වාණ නිර්වාණය පළමු වරට අවබෝධ කරන අවස්ථාව ඒ ගෝත්‍ර භූ සිත. ඒ ගෝත්‍ර භූ සිතින් නිර්වාණය අරමුණු කළා. ඒ ලෞකික සිතක්, කාමාවචර සිතක්, ඒන් අර සමුච්ඡේද වශයෙන් ක්ලේශ ප්‍රහාණයක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට උපදිනවා නිර්වාණය ලෝකෝත්තර වශයෙන්ම අරමුණු කරමින් උපදනා මාර්ග සිත. මාර්ගය. දැන් අර පුරිමා පුරිමා අපිට ඕන කළ ඒක දැනගන්න ඕනේ. පුරිමා පුරිමා කුසල ධර්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධර්මානං අනන්තර පච්චේන පච්චේය සමනන්තර පච්චේන පච්චේය කියන මේ දෙය දෙකෙන් මේ මේ කුරිම කුසලය මේ කුසලයට මේ දීකත් මේ දීකත් ඊළඟට ගෝත්‍ර දුර්වාපේ නැතිවන්නා වූ ආමාවචර කුසලයේ ලෝකෝත්තර වූ මාර්ගඵලයේ අනන්තර සමාන්තර තවත් ප්‍රත්‍යවලින් අනන්ත වූ ප්‍රතිශය අනත්ති දිගත ආදී ප්‍රත්‍යයන්ගෙන් උපකාර වෙනවා. දැන් අපි මේ කතාව කරන්නේ අනන්තර වශයෙන් උපකාර. ඒකට දෙන්නනේ පුරිමා පුරිමා කුසලාත. දැන් අපි සහජාත ප්‍රත්‍යය ගැන ටිකක් කියන්නට ඕන. අද අපේ මාතෘකාව තිබෙන එකේ සහජාත. සහජාත කියත හැකි වුණනම් සමග උපදනා කියන තේරුම. වඩා හොඳ සහජාත කියන්නේ සමාන එක අවස්ථාවේදීම හට ගන්නා කියන තේරුමක්. සහජාත. එතකොට එක උපදනා ධර්ම සහජාතයි. ඇතිවන කිසිදු ධර්මයක් තනි කරව ඇතිවන්නේ නැහැ. තනි තනිව ඇතිවන්නේ නැහැ. කිසි ධර්මයක් තනිව උපදින්නේ නැහැ. දැන් අපි එහෙමනම් අහයි අයි සිතක් සිත තනි කරනවා. තනි සිතක් වුණාට සිතක් සමග තියෙනවා තවත් ධර්ම. චෛතසිකේ කියලා ධර්ම. ඒ වගේ ධර්ම සමූහයන් කුඤ්ජයන් හැටියටයි 15ක්. පඨවියාදි ධාතු සතර නැති රූපයක්. හැම රූපයකම පඨවියාදි ධාතු සතරක් තිබෙනවා. ඒකට ඒ ධාතු සතරක් වුණාම එකක් නෙවෙයිනේ. එතකොට ඒ ධාතු එකක් උපදින්නේ අනිත් ඒවා උපදවාගෙන වගේමයි. ඒ වගේ ඒ නිසා මේ සහජාත ප්‍රත්‍යය පිළිබඳව කතා කරන විට ඒකේ මේ නිර්දේශය පිටුතුන් පාඩම් කරලත් ඇති ඒක කියන්නේ කොහොමද? චත්තාරෝ කන්ධා චත්තාරෝ චත්තාරෝ කන්ධා අරූපීනෝ සහජාත පච්චේන පච්චේන චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං චත්තාරෝ කණ්ඩා අරූපින අරූප චත්තා අඤ්ඤමඤ්ඤං කාජාත පච්චේන පච්චයෝ චත්තාරෝ කණ්ඩා චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ ඔක්කම් පිටකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චිත්තකේතික ධම්මා චිත්ත සමුත්ථානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ මහා භූතා උපාදාය රූපාණං සහජාතපච්චේන පච්චයෝ රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාතපච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාතපච්චේන පච්චය එහෙම ඉන්නේ දැන් ඒ ඒ ඒ කියන ලද නිර්දේශ පාඨාංග අපි ස්වરૂප ඉදිරියනවා නම් සතරෝ කන්දා කොළේනේ සත්‍යාරෝ තණ්හා අරූපී. ඒකට ඡන්ද වශයෙන් ගත්තම ඡන්ද කියන්නේ පහක් නේ. දැන් මෙතන අරූපී ඡන්ද කියේ නාම ඡන්ද හතර. වේදනා, සංඥා, සංකාර, ඥාන. නාම ඡන්ද හතර. දැන් මේ එක එක සිතක මේ එක එක සිතක ඡන්ද හතරක් තිබෙනවා. ඡන්ද වශයෙන් හතරක්. මේ එක එක සිතක් කියන්නේ ඡන්ද වශයෙන් බෙදුවම හතරක්. මොනවද? වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. හතර. එතකොට කොයි අවස්ථාවක සිතක් උපන්නා? ඒ සිත උපදින අවස්ථාව ස්කන්ධ හතරක ඉදීමක්. ස්කන්ධ හතරක් උපදින. ඒ නිසා චත්තාරෝ කන්ධා අරූපිනෝ සහජාත පච්චේ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ දැන් මේක අපි මේ භවංග සිතාර ගැන කතා කරන්නේ. මේ භවංග සිතේ වේදනා කියන, සංඥා කියන, සංඛාර කියන, විඥාන විඥාන කියන සිත. ඒකෙන් මේ ස්කන්ධ හතර. මේ ස්කන්ධ හතර එකක් අනිත් තුනට ඒ විදිහට දෙකක් දෙකකට අන්‍යමන්නම් කියන්නේ ඔවුනොවුනට ඔවුන් ඕනට උපකාර. මේ වේදනාව නූපදින්නට සංඥා සංකාර විඥානය නූපදින්නට බෑ. විඥානය නූපදින්නට සංඥා සංකාර වේදනා උපදින්නට බෑ. සංකාර නොවන්නට වේදනා සංඥා විඥාන වන්නට බෑ. ඒ නිසා ඒවා උපදින්නේ ඒ ඉපදීමට එකින් අනිකට එකින් අනිකට උපකාර ඒකයි අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ. අන්‍යෝන්‍ය කියන එකයි අඤ්ඤමඤ්ඤං කියන්නේ. අන්‍යෝන්‍ය උපකාරය ලැබයි සහජාත වශයෙන්. ඒ කියන්නේ එකතම එකවරම උපදින්නේ. ඕනෝනට උපකාර දෙමින්. ඒ නිසායි සහජාත පච්චේ කිලිකින් කියන්නේ. ඒකට චත්තාරෝ සංධා අරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ. ඒක කොයි තැනක සිතක් හටගත්තා. කාම භූමියෙන් වේවා, රූප භූමියෙන් වේවා, අරූප භූමියෙන් වේවා. ස්ථාන වශයෙන් දක්වනවා නම් නිර්යාදී සතර අපායයි වේවා විහිලෝ වේවා දෙව්ලෝ සහේ වේවා සිත පවස්නා භක්ම ලෝක 15යි 4යි 19ක් කියනවා ඒ 19යි වේවා කොයි තැනක සිතහත ගත්තත් වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර මානස්කන්ධයන්ගේ හත ගැනීම පිළිදෙන්නේ ඒ හත ගන්නා අවස්ථාවේදී එක් එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනටම ඒ ඡන්ද දෙකක් ඉතිරි ඡන්ද දෙකට ඡන්ද තුනක් ඉතිරි ඡන්ද හතරම වුණොත් සහජාත වශයෙන් එක්ව ඉදදීන් වශයෙන් උපකාර කරනවා. ඒ නිසා එතකොට මේක ගත්තොත් මේ වේදනා සංඥා සංඛාර කියන හතරක් මේ භවංග දුක පිළිබඳව තියෙන්නේ. මේ හතරම මෙහෙම ගත්තොත් ගත්තොත් මේ හතරම ප්‍රත්‍යය වෙනවා. නේ? මේ හතරම ප්‍රත්‍යයනේ. වේදනාවක් ප්‍රත්‍යය වෙනවා. සහජාතක් ප්‍රත්‍යය. සංඛාරයක් සහජාතක් ප්‍රත්‍යය. සංඛාරයක් සහජාතක් ප්‍රත්‍යය. විඥානයක් සහජාතක් ප්‍රත්‍යය. වේදනාවේ සහජාතක් ප්‍රත්‍යය ලැබ මේවා සහජාතක් ප්‍රත්‍යය ගන්න වෙනවා. සංඥා වේදනා සංඥා දෙකේ සහජාත ප්‍රත්‍යය ලැබ මේ දෙක ප්‍රත්‍යෝත්පන්න වෙනවා මේ ගුණේ පත්වන ලැබ මේ සත්‍යෝත්පන්නයක මෙහෙම ගත්තම ඒ ඔක්කොම ප්‍රත්‍යක් වෙනවා සත්‍යෝත්පන්නක් වෙනවා. තේරුණානේ? ප්‍රත්‍යක් වෙනවා ප්‍රත්‍යෝත්පන්නක් වෙනවා ඒක අර අඤ්ඤමඤ්ඤන් කියන වචනයෙන්ම තේරෙනවා. ඒ නිසායි සත්තාරෝ කන්දා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ. ඊළඟට සත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ. මහා භූත සතර පඨවි ආත්ම තේජෝ වායු තේජෝ වායු කියන මේ සතර ඕනෝන්ගෙන් කොයි වෙලාවකවත් දෙන් ගන්නෙ නැහැ. ඒ ඔක්කොම එකට බැඳී පවතින බවයි ධර්මෙහි උගන්වන්නේ. ඒ නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ඇතිවන විට ඒ සතරම එකට පවතින්නේ ඒ නිසා එයින් එකක් අනිත් තුනට දෙකක් දෙකකට ඒ විදිහට ඔවුනොවුනට උපකාර ඒකයි චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්ච. එතකොට මේ මහා භූත සතර දැන් මහා භූත ඇති වෙනවා කර්මජ, චිත්තජ, කුතිජ, ආහාරජ කියන පස්ස සතරින්ම. ඒ සත්‍ය හතරින්ම උපදනා වූ මහා භූත ඔවුනොවුනට උපකාර කරනවා සහජාත වශයෙන්. ඒ නිසා මේ මහා භූතයෝ සහජාත ප්‍රත්‍යක් වෙනවා සහජාත ප්‍රත්‍යෝත්පන්නක් වෙනවා. නේ? ඊළඟට චත්තාරෝ නෑ ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්ච අඤ්ඤ ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්ච අඤ්ඤමඤ්ඤ අන්නවන්නම් සහජාතපච්චේන පච්චේ. ඔක්කන් පිටකනේ නාමයෙන්. දැන් ඒක පෙන්වන්නට ඕන කරනවා මේ මේ චිත්ත විද්‍ය මොකක්ද? ප්‍රතිසන්දී චිත්ත විද්‍ය. මොකක්ද? ඔව් ප්‍රතිසන්දී චිත්ත විද්‍ය කොහොමද? අපි ඒකත් මනෝද්වාරික චිත්ත විද්‍යාවක් හැටියටම ප්‍රස්තාර කරමු. නැත්නම් දිගට ලියන්න තියෙන චතුර්ාර්යක මරණාසන්න චිත්ත විද්‍යාවක් නා. ඒ අපි භාවනාවේ සාරයන සත්‍යයේ මනෝද්වාරයන ගවන් පස්සේ ඊළඟට අනිත්‍යය සුති පටිසම් ඊළඟට එනවා භවංග 15ක් හෝ 16ක් ඊළඟට භවංග මනෝද්වාර වර්ගයේ භෞතික ලෝභ ගවන් අටක් වෙනවා ඊළඟට සුඛ භවයට වැටෙනවා. අපි මේ ඔක්කොම කරන්නේ අපි මේ කියන ගන්න. ප්‍රතිසංවිධ. ඒ ප්‍රතිසංවිධයේ කියන්නේ විද්‍යාවට අනුකූලව ප්‍රතිසංවිධයක් වෙන බව අප දන්නවා. දැන් මෙතනත් අපේ වඩන කතාවේ ඉඳලා පාඩමේ තිබුණු ත්‍රිපිය කියන්නේ එක භවයක අන්තිම සුඛය. ප්‍රතිසංවිධයේ කියන්නේ ඊළඟ භවයේ නිරුද්ධ සුඛය. ඒ ඊළඟ භවයේ මූලික වූ ප්‍රතිසම්පිතක චිත්තසිතෙන් හරියට මේ ප්‍රථම ධාවයෙන් දෙවෙනි ධාවයට ලැබෙනා මෙන්ම අනන්තර ප්‍රත්‍ය ලැබෙනවා. අනන්තර අනන්තර අනන්තර සමනන්තර නත්ති විගත අනන්තරින් ප්‍රවිෂ්ඨය එලා එහෙම පස්සේ ආයේ උපකාර මේ පරිසම්පිතක ලැබෙනවා. දැන් මේ පරිසම්පිත ගැන තමයි ජීවේ ඔක්කාන්ති කියන්නේ. ඔක්කන්තික්කණේ කියන්නේ ප්‍රතිසන්දි ක්ෂණෙහිදී ප්‍රතිසන්දි ගන්නහා මොහොතේදී ප්‍රතිසන්දි මොහොතේදී කියන එක ප්‍රතිසන්දික. එතකොට ඒ කියන්නේ කොහොමද ඔක්කන්තික්කණේ නාම රූපක් දැන් අපි ගත්තොත් අපේ මේ ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි තිබෙනවානේ මේ ගබ්බතයක ප්‍රතිසන්දි ඊළඟට ඕපපාතික ප්‍රතිපන්න. එහෙම ප්‍රතිපන්න කියනවා අපි ගබ්බසෙයක ප්‍රතිපන්දියක් ගැන කියනවා නම් ඒ ඒ ගබ්බසෙයක සත්‍යයන්ට විශේෂයෙන්ම මිනිසුන් ගැන කතා කරන විට කියන්නේ ප්‍රතිපන්දි අවස්ථාවේදී උපදිනවයි කියලා කලාප තුනක් රූපාප කාය දසක භාව දසක ධාතු දසක කලාප තුනක් ඒකට ප්‍රතිපන්දි සිතක් රූප කලාප තුනකුත්. ඒකයි ඒ මේ ඒ ඒ මෙහෙම් පිටින්ම පුඤ්ජයටයි කියන්නේ කලල රූපේ කියලා ධර්මී දෙන්න පරිදි. පතමං කලලං දෝති කලලං දෝති අබ්බිදං අබ්බිදා ජායති තේති තේති නිබ්බත්තේ කනෝ ධනා පසාකා ජායන්ති තේසා ලෝමාන කාපිච ඔයාදි වශයෙන් එන්තෙන්දල බලමෙන්න කියන්නේ කලල අපි ඒ ඔක්කොම පිළිබඳ මේ ප්‍රතිසංගය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනාවාගෙන අපි කතා කරනවා නම් කොහොමද ප්‍රතිසංගය ගන්න? ජාති, සංජාති, ඔක්කාන්ති, අභිනිදත්ති, සංධාන, පාපභාවෝ, ආයතනාන, පටිලාල. දැන් මෙතන කියන්නේ ඔක්කාන්ති කියන්නේ. අර එතනත් වෙන ඔක්කාන්ති. ඒ ප්‍රතිසංගය ගන්න අවස්ථාවේදී උපදිනේ මේ අපි මෙතන පෙන්වලා තියෙන්නේ සිත පමණයි. ප්‍රතිපත්ති කියන්නේ සිත. ඒ සිත උපදිනකොටම පෙරපසු නොනි. මේ සිත හටගන්නට සුදුසු තැනක් පහළ වෙනවා. ඒක රූපය. ඒක කියන්නේ වස්තු රූපයේ වස්තු. ආදී වස්තු කියලා කියන්නේ ඒකයි. ඒකයි පස්සාමේ කියන්නේ යම් රූපං හිතාය මනෝ ධාතුක මනෝ විඥාන ධාතුක වස්තන්ති සං රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච සං සංකේත කාණංච ධම්මාන නිත්‍ය පච්චේන පච්චේන කියන ආනන්ද මේ ඒ වස්තු රූපය දැන් මෙතන උත්සන්ති ක්ෂණය මේ ප්‍රතිපන්ති ක්ෂණයේදී නාම රූප නාමයක් රූපයක් කියන මේ දෙක නාමය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන සතර නාම සංයෝග රූපේ කියන්නේ පතවියාති ධාතු කතර ඒ ධාතුන් එක්ක ඇතිවන ධාතු උපා ඇතිවන උපාදාය උපා. එනවා. ඈ උපාදාය උපා. ඒකට ප්‍රතිසංයුක්තයේදී ඇතිවන ඒ ප්‍රතිසංයුක්ත හා සංයුක්ත ඒ ප්‍රතිසංයුක්තක වස්තුව වන රූපය සමග රූපය හා ඒ රූපය ඇතිවන විදිහම තවත් උපදනා රූපා කියන ඒ සියල්ලකම මොකක්ද ලැබෙන උපකාරය? මෙතන කියන්නේ ඔක්කම් පිටකනේ නාම රූපං අන්තමන්නයි. දැන් ඒ අන්තමන්න කියන එක මෙතන ඇත්තම සියලුම රූප වලට සම්බන්ධ කරන්නට බෑ. එතකොට ධර්ම දෙකක් සම්බන්ධයි. ධර්ම දෙකක් කියන්නේ නාමයි රූපයි. නාමයි රූපයි. ඒ නාම රූපය කියන මේ දෙකෙන් අපි කියන රූපවලි මේ අවස්ථාවේදී රූප කොටස් තුනක් තියෙනවා. ඒවට කියනවා භාව දක්ක භාව දක්ක වස්තු දක්ක අපේ කලාප තුනක් තියෙනවා. කාය දක්ක, භාව දක්ක, වස්තු දක්ක. තුනක් තියෙනවා. මේ කලාප තුනේ කාය සතියයි භාව සතියයි කියන දෙක මේ ප්‍රතිසංයුත්තේ උපකාරය ලබන මොකද ප්‍රතිසංයුත්තේ ආ පෙරපසු මුදී ඉපදනා ඊට කියන ප්‍රතිසංයුත් කර්මජ රූපේ මේ ඔක්කොම ගත්තම ප්‍රතිසංයුත් කර්මජ රූපය මේ ප්‍රතිසංයුත් කර්මජ රූපයන් කියන්නේ ප්‍රතිසංයුත් විෂය උපකාර ලැබෙන්නේ එක ධම්මචක්‍රයෙන් පමණයි. මොකද මේ ඒ තමයි වස්තු ගතක කලාව. වස්තු රූපය. වස්තු. මොකද සිත හටගන්නකොට වස්තුවක් ඕන. ඒ සිත හටගන්නා වස්තුවයි මෙතන වස්තු ගතක කලාපයේ කියන වස්තු රූපය. ඒ නිසා ප්‍රතිසංවිධිත ඇතිවන විට සංස්කරණය කියන ඒක්ෂණයේදී නාම රූප ඔවුනොවුන්ට උපකාර වීම වශයෙන් දක්වන්නට වෙන්නේ දුනේ වස්තුවෙන් අදේ වස්තු රූපේ කියන එක හෘදේ වස්තුවෙන් ප්‍රතිසන්දී නාමස්කන්ධයන්ට ප්‍රතිසන්දී නාමස්කන්ධයන්ගෙන් හෘදේ වස්තුවට කියන උපකාර ඒක ප්‍රතිසන්දීයෙන් වස්තු රූපයට ලැබෙනවා කියන උපකාරය වස්තු රූපයෙන් ප්‍රතිසංයුක්තයට උපකාර කරන බැවින් උපකාරය අන්නවන්නයි. ඔවුනොනට ලැබෙන උපකාරය. නමුත් කායකසක භාවකසක කියන දෙකට ප්‍රතිසංයුක්තයේ උපකාරය තියෙනවා. නමුත් ප්‍රතිසංයුක්තට පෙරලා උපකාරයක් එයින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කන්තික්කමේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත කච්චේන කච්චේයෝ කියන තැනදී ගන්නට තිබෙන්නේ කුමක්ද? ප්‍රතිසංවිතහා පෙරපසු නොවි උපදනා වස්තු රූපය ප්‍රතිසංවිතට ප්‍රතිසංවිතට එම වස්තු රූපයට අන්‍යමඤ්ඤ වශයෙන් උපකාර කරනවා. තේරුණානේ? දැන් ඊළඟ පාඩේ කියන්නේ එතකොට ඉලෙක්ට්‍රික් මත ඈ චිත්ත චේතසික ධර්ම චිත්ත සමුදා චිත්තකේතිකා ධම්මා චිත්ත සංස්කාරණං රූපාණං සහගත පච්චේන පච්ච. එතන අන්න මම කියන්නේ නැහැ. මම කියන්නේ. චිත්තකේතිකා දැන් මේ සිතක්. ගලන. දැන් පොතින් ගන්න මට උපදිනවා මේ අවස්ථාවේදී ජවන්. ඒ ජවන් සිත් උපදිනා නිසා තමයි මාත් මේ ක්‍රියාවක් කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ. මා කතා කිරීම ක්‍රියාව සිදු කරන මේ අවස්ථාවේදී ජවන්තිත් උපදනා ඒ කතා කිරීම ක්‍රියාව කියන එක වන්නේ කෙසේද මේ රූප උපදින නිසා මේ ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා රූප හටගන්න කුමකින්ද ඒ රූප උපදවන්නේ සිතින් උපදවන්නේ අනේ සිතින් උපදවන රූපවලට සිතින් ලැබෙනවා සහජාත සත්‍යය කියන ඒ උපකාරය සිත උපදිනකොටමයි රූප උපදවාගෙන උපදින්නේ දැන් සිතේ ශක්තිය කියන්නේ සිතේ බලය කියන්නේ උත්පාදක්ෂණී. සිත බලවත් උත්පාදක්ෂණී. සිතේක්ෂම භංගක්ෂණ කියන මේ අවස්ථාව දෙකේදී සිත දුබලයි. ඒ නිසා සිතේ රූප උපදවන්නේ සිතේ උත්පාදක්ෂණී පමණයි. උත්පාදක්ෂණී පමණයි. ඒ නිසා මේ දැන් අපි මෙහෙම ගත්තොත් මේ එකම සිතක් ගලන් සිත කියලා ගත්තේ ක්ෂණ වශයෙන් තියෙනවා ක්ෂණ තුනක්. උපාදක්ෂණය, ප්‍රතික්ෂණය, භාගක්ෂණය. ඒ උපාදක්ෂණයේදී රූප උපදවන්නේ. සිටි භංග කියන ක්ෂණ දෙකේදී රූප උපදවන්නේ නැහැ. චිත්තක රූප උපදින්නේ නැහැ. එතකොට චිත්තක රූප උපදවන්නේ සිටින් බැරි. ඒ සිත උපදින කොට මේ චිත්තක රූප උපදවා ගන්න උපදවාගෙන උපදින නිසා සිත සිතෙන් චිත්තක රූපයන්ට ලැබෙන්නේ සහජාත ප්‍රත්‍යය. සහජාත වූ ප්‍රකාරයක්. සහජාත ප්‍රත්‍යය. නමුත් ඒ රූපයෙන් සිදුන්නේ ඒ නිසායි චිත්තචේතසිකා ධම්ම. චිත්තචේතසිකා ධම්ම කියන්නේ සිත රූපවලම සංකේතමනේ. අපේ ගන්නා සිතන්නේ. ඒ නිසායි චිත්තචේතසිකා ධම්ම චිත්ත සංඛානාන රූපානං සහජාත පච්චේන සච්ච. ඒක තේරෙනවද? ඊළඟට මහා භූතා උපාදාය නිසා. දැන් ඔව් ඒ සම් සම්ඨානාන ඒ කියන්නේ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සම්ඨානාන රූපානං රූපානං සහජාත පච්චේන පච්ච ඊළඟට මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චේන පච්චේ අපි මහා රූප ගන්න විට මේ මේ හැම අවස්ථාවකදී දැන් අපි ගත්තනේ මේ කාය දසකයේ කියන ගත්තනේ කාය දසකයේ වස්තු කාය දසකයේ කියන්නේ වතරිනි ආපෝ තේජෝ වායෝ වන්න රක්ත රක්ත රෝජා ඊළඟට ජීවිත කාය ජීවිතයේ කාය කරන කාය දසකයේ ඒ කාය දසකයේ මහා මූල තිබෙනවා හතරක්. මහා මූල හතරයි උපාදාන රූප තිබෙනවා හයක්. දසකේ උනේ උපාදාන රූප තමයි අනිත් ඒවා. ගන්න, ගන්ධ, රස, ඕජා, කාය, ජීවිත. නැත්නම් ජීවිත කාය 10ක් කියනවා. දැන් මෙතන කීවේ මහා භූතා මේ මහා භූත අතර උපාදාය උපානං. දැන් මේ අවස්ථාව ගත්තොත් කායගත කෙරෙනු උපාදාය රූපයන්ට සහජාත පච්චේන පච්චය ඒ මොකද මහා භූතයේ උපාදා රූපයන්ට උපකාර වන්නේ ඒ උපාදා රූප උපදවාගෙනම මහා භූත ඇතිවන බැරි මහා භූතයන්ට උපාදා රූපයන්ගෙන් උපකාරයක් නැහැ මහා භූතයන්ගෙන් උපාදා රූපයන්ට උපකාරයක් තියෙනවා උපාද මහා භූත නූපදින්නට උපාදා රූප ඇතිවන්නට විදිහක් නැහැ පිළිවෙලක් නැහැ ඒ නිසා මහා භූතා උපාදාය රූපානං සාදාත පච්චේන පච්චේ අන්නමන්නේ මේ දැන් සත්තාරෝ මහා භූතා අන්නමන්නම් සාදාත පච්චේන ඕනෝනත්නම් සාදාතක් දැන් මෙතන වෙන්නේ උපාදා රූපයන්ට මහා භූතය සහජාත ප්‍රත්‍යයෙන් උපකාරයි ඊළඟට